පූජ්‍ය කටුකුරුන්දී ඥානানন্দ ස්වාමීන් වහන්සේ විසිනි. පූජනීය මහෝපාධ්‍යාය මහනිකානන් වහන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝරත්නයේ නමතරයි නිබ්බාණ යන මාතෘකාව යටතේ පවත්වාගෙන යන දේශනා මාලාවේ පස්වෙනි දේශනාවයි අදට පැමිණලා තිබෙන්නේ. සතිපට්ඨාන සූත්‍රයේ අරමුණු සතර කාය වේදනා චිත්ත ධම්ම කියන ඒ සතිපට්ඨාන අරමුණු සතර පිළිබඳව එක්තරා විශේෂ මානසිකාර විදියක් ගැන අප පසුගිය දේශනාව අවසාන හදියේදී කර්මද්දුරට විග්‍රහ කළා. බුදු පියාණන් වහන්සේ පෙන්눔 කරලා තිබෙන එක්තරා මධ්‍යම ප්‍රතිපදාවක් ඒ විවරණය මගින් සමහර විට එළිවෙන්න ඇති. ඒ කියන්නේ අනිසිතෝත විහෙරති නැතිකින්ති ලෝකේ උපාදීයති නොඇලුනෙක්ව වාසය කරයි ලෝක කිසිවක් අල්වා නොගනි කියන ඒ පරමාර්ථය ඒ ඉලක්කය ඇතිව සතිපට්ඨාන භාවනාවට පාවිච්චි කරන අරමුණු ඒ සංකල්ප ප්‍රඥප්ති ආදිය එක්තරා විදියක දෘෂ්ටිග්‍රාහකින් තොරව පාවිච්චි කරන ක්‍රමයක් ඒ සතිපට්ඨාන සූත්‍රයේ පුරාම දැක්වෙන ඡේද වලින් හෙළි වෙන බව අපි ප්‍රකාශ කළා විශේෂයෙන්ම අපි ඒකට උපමාවක් වශයෙන් දැක්වේ ඒ සංකල්ප පහන්සි වලින් සතියක් ඥානයක් නැමැති ගොඩනැගිල්ලක් සාදා ගන්නවා වගේ වැඩක් චේතන කියලා. එතකොට මෙතන මේ පහන්සි ගැන කතා කරනකොට අපිට මේ ආකල්ප දෙකක් සිහියට නැගෙනවා. අර මේ පහන්සි වල පහන්සි දෙඩි වල් වාගෙන මේ පහන්සි වල පදිංචි වීමේ ආකල්පයක් පලංචි වලින් නියම ආකාරයට ඒ ගොඩනැගිල්ලක් සනා ගැනීමේ පරමාර්ථයක් කියන ඒ කාරණා දෙක. මේක ගැන තවදුරටත් අපි විස්තර කළොත් වචන දෙකක් ඉදිරියට ගන්න පුළුවනි. පරාමර්ශනයක් සම්මර්ශනයක් කියලා. මේ පරාමර්ශනය සම්මර්ශනය කියන වචන දෙක උපමාවක් ආශ්‍රයෙන්ම තේරුම් ගන්න එක වඩා හොඳ නිසා අපේ යෝගාවචර ජීවිතයට නිතර උපකාර වෙන උපකරණයක් වන මේ දැලි පිහිය. මේ දැලි පිහිය අපි උපමාවක් හැටියට ගනිමු. මේ දැලි පිහියක් මෝහත් කිරීමේ එක්තරා ක්‍රමයක් තිබෙනවා. මේ දැලි පිහිය මෝහත් කරන්න ඕනාම මිත මොළවල දැලි පිහිය අමෝරාගෙන කරගලේ ඒක ඇතිල්ලුවොත් තියෙන මෝහතත් මොට වෙලා යනවා. ඒ වෙනුවට කරන්න තියෙන්නේ මොකද්ද? අන්න ඒක අර පරාමර්ශණය වගේ වැඩක්. සම්මර්ෂණය වගේ ඊළඟට මේ මේක ගන්න මේ දැලිපිහිය නඳින එක්තරා රටාවක් කියන එක්තරා ක්‍රමයක් තිබෙනවා. දැලිපිහිය අල්ලගන්නෙත් හරියට නිකන් වීසි කරන්න ඇස්තියලා වගේ ඕන වෙලාවක අතහරින්න පුළුවන් විදිහට වගේ එක්තරා බුරුලට වගේ අල්ලගන්න. නමුත් සතිය ඒ වගේම මේ මණික් කටුවත් අර ගැඩිය තබා ගන්නේ නැහැ. ඒක අතත් ලිහිල් කරගන්නවා සුඛනම්ය කරගන්නවා ඕන වෙලා ඕන හැටියට නවන්න පුළුවන් විදියට. එහෙම ලෑස්ති කරගෙන තමයි අර දැලිපිහිය අර කලගලේ ඉහළට ඉහළට ඉහළට ඊළඟට පහළට පහළට පහළට ඊළඟට ඉහළට පහළට ඉහළට පහළට කියලා ඒ ඒ විදිහටත් මදිනවා. අර කලින් නොමැදුණු පැතිත් හොඳට මැදිලා එන්න. අන්න ආ තමයි මේ විදර්ශනා ප්‍රඥාව කියන ඒ ගැලිපියත් සතිපට්ඨාන සූත්‍රය නැමැති කරගලේ පිරිමැදලා මැදලා මුහත් කරගන්නේ අජ්ජත්තං අජ්ජත්තං අජ්ජත්තං බහිද්ධා බහිද්ධා බහිද්ධා අජ්ජත්ත බහිද්ධා අජ්ජත්ත බහිද්ධා ඒ වගේම සමුදය සමුදය සමුදය වය වය වය සමුදය වය සමුදය වය ඔන්න ඔය විදිහට අපිට ඒ කාරණේ අනුව පෙන්වන්න කරන්න පුළුවනි අර සම්මර්ෂණයක් මෙතන මේ අපේ මේ බුදුරජාණන් වහන්සේ මතු කළ දුන්නේ මේ සම්මර්ෂණයෙන්ම මේ සංකල්ප ප්‍රඥාප්තිය ආදීන් ප්‍රයෝජන ගන්න වෙනවා නිවන සඳහා නමුත් ඒවා ප්‍රයෝජන ගන්න එක්තරා අර සතියක් ප්‍රඥාවක් ගොඩන ඥානයක් ගොඩනගීමේ ඒ පරමාර්ථය සඳහාම පමණයි. ඒ වැඩේ කරාට පස්සේ ඒවා ඉවත් කරන්න පුළුවන්. ඒවා හිතට කරදරයක් කියන්නේ නැහැ. අනිබන් තත්වයක් තමයි අර අනිශ්චිතෝට විහෙර තියෙන චින්ත ලෝකේ උපාදීති කියලා එයින් එපෙන්නුම් කළේ. මේ කාරණයෙන් අපට බුදු පියාණන් වහන්සේ තවත් විශේෂ සූත්‍රයක දක්වලා තිබෙනවා අර සතිපට්ඨාන සංයුත්තේ සංයුත් නිකාය සංයුත් නිකාය සතිපට්ඨාන සංයුත්තේ කියලා වෙනම කොටසක් තිබෙනවා. ඒක එක්තරා සූත්‍රයක් තියෙනවා සමුදය නමින්. සමුදය සූත්‍රයේ. ඒ සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ සතර සතිපට්ඨානෙහිම සමුදයත් අෂ්ටගමයක් ප්‍රකාශ කොට වදාලා. සතුන් මන්දිකව සතිපට්ඨානානම් සමුදයංච අෂ්ටගමංච දෝතිස්සාමි කියලා ආරම්භ කරලා කෝටි වික්‍රේකායස සමුදයෝ ආහාර සමුදය කාය සමුදය ආහාර නිරෝධා කාය සත්‍යදම ඒ වගේම පස්ස සමුදය වේදනානං සමුදය පස්ස නිරෝධා වේදනානං අත්ථදම නාම රූප සමුදය චිත්තස් සමුදය නාම රූප නිරෝධා චිත්තස් අත්ථදම මනසිකාර සමුදය ධම්මානං සමුදය මනසිකාර නිරෝධා ධම්මානං අත්ථදම කියලා ඒකත් වටිනා සූත්‍රයක්. ඒකත් සිහියට ගත යුතු එකක්. මක්නිසාද මෙතෙන්දි බුදු පියාණන් වහන්සේ අර ඒ සතර සතිපට්ඨාන අරමුණු වල සමුදයත් නිරෝධයත් එහෙම නැත්නම් සමුදයත් අත්දැකීමක් ප්‍රකාශ කොට වදාළේ මේ කයෙහි සමුදේ හැටියට එතන ආහාර කියලා වචන යොදලා තියෙනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් මේ ධර්මයේ ආහාර කියලා යොදනකොට සාමාන්‍ය ලෝකයේ ආහාර කියන ප්‍රඥප්තියට වඩා පුළුල් අර්ථයක් සාමාන්‍යයෙන් මේ කබලින්කාර ආහාර නමින් හැඳින්වෙන සාමාන්‍ය ආහාරය පමණක් නෙවෙයි පස්ස මනෝ සංචේතනා විඥාන කියන ඒවත් ඇතුළත් වෙනවා ගැඹුරු අර්ථයකින් ගත්තහම අර කය පිළිබඳව ඒ සිතිවිල්ල පවා උපකාර ඒක මුල් වෙන්නේ මේ කාරණා හතර. ඒක නිසා ආහාර සමුදය. ආහාර සමුදය. ඒකට ආහාර සමුදයෙන් ඒ කය ඇති වෙනවා. ආහාර නිරෝධයෙන් කය නැති වෙනවා කියන එක. ඒ වගේම තමයි වේදනාවක් වේදනාවට ස්පර්ශය ඒ සමුදේ භාති කවුරුත් දන්නවා ඒ වගේම මෙතන විශේෂයි සමහර විට අර නාම රූප ගැන තියෙන නොයෙකුත් විදි ආදහස් නිසා එකපාරටම අර්ථය පැහැදිලිම වෙන්න අපිට තිබෙනවා චිත්තයට චිතට හේතු හැටියට දක්වලා තියෙන්නේ නාම රූප නාම රූපය නිසා චිතය තියෙනවා නාම රූප නිරෝධයෙන් චිත නැති වෙනවා කියන එක ඊළඟට මානසිකාර සමුදය ධම්මාන සමුදය ඒකත් අපිට තබාගත යුතු කාරණයක් වෙනවා මේ මෙතන මේ කියවෙන මේ ධම්ම අනුපස්සනාවේ කියවෙන මේ ධම්ම සියල්ලම මනසට අරමුණු වන දේවල් හැටියට අරගෙන ඒවා අරමුණු වන්නේ අරමුණු කිරීමෙන් මානසිකාර මෙනෙහි කිරීම නිසා ඒ අරමුණු වෙන්නේ මෙනෙහි මෙනෙහි නොකිරීමෙන් ඒවා නැති වෙලා යනවා ඔන්න ඔය විදිහේ මේ මතක් කරලා දෙන්නේ මේ මේ සංකල්ප සමූහය මේ ප්‍රඥාප්ති සමූහය යම් කිසි විශේෂ කෘත්‍යයක් සඳහා නිවන් කෘත්‍යය සඳහා ගන්නවා මිසක් මේවා උපාදාන වශයෙන් දෘෂ්ටි ග්‍රාහයෙන් ගත යුතු දෙයක් මෙතන කොහෙත්ම නැහැ කියන එකයි එතකොට මේ ඉලක්කය අනුව යම් කිසි කෙනෙක් යෝගාවචරයේ කටයුතු කරනවා නම් අර ඒ සූත්‍රයෙන් ඒ පොරොන්දු වෙන ආකාරයටම අනිශ්චිත අනුපාදාන මනසක් ඇති කරන්න පුළුවන් නොඇලුණු නොඑල්බගත් එතන තියෙන පුදුම අංගමේ කාරණය තමයි මේ බුදු පියාණන් වහන්සේගේ ධර්මය ධර්මයේ දැන් ආරම්භන කියන වචනේ වාචාර්ථය මොකක්ද ආරම්භන කියන්නේ ආලම්බන කියලා කියන්නේ එල්බ ගන්නවා කියන අදහසයි මේ වාචාර්ථයේ තිබෙන්නේ සාමාන්‍ය අර්ථය යමක එල්බ ගන්නවා නම් ඒකට ආරම්භණය කියනවා. නමුත් මෙතන මේ බුදු පියාණන් වහන්සේ දක්වන මේ මේ විනිවිද යන විදර්ශනා ප්‍රඥා ක්‍රමය නිසා මේ මධ්‍යම ප්‍රතිපදාව නිසා අර අරමුණෙහි එල්බගෙන යන ඒ ගතිය පවා ඉවත් කරලා ඒකත් විනිවිද යනවා. එල්බ ගන්න එල්බ ගන්න ගන්නා ගතිය ඒ අරමුණෙහි අර්ථය වශයෙන් තිබුණත් අර ආලම්බන කියන වචනේ එතන අරමුණු පවා සමතික්‍රමණය කරනවා. ඊළම අර්ථයෙන් සමතික්‍රමණය කිරීම සාමාන්‍යයෙන් ඒවා සම ඉක්මවා යනවා කියනකොට ඒක පස්සට දාලා යනවා එකක් නෙවෙයි මේක විනිවිද යාමක්. විනිවිද යාමෙන් සමතික්‍රමණය කරන ක්‍රමයක් මෙතන පෙන්වන්න කරන බව පේනවා. එතකොට ඒ විදිහට අපිට මේ අනිශ්චිත අනුපාදාන කියන වචනේ ඉතාමත්ම විශේෂයි. ඒවා පිළිබඳව තව සූත්‍ර රාශියකම ඉතාමත්ම වටිනා කාරණා සඳහන් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම සූත්‍ර නිපාතයේ ද්වේතානුපස්සනා සූත්‍රයේ ඉතාමත්ම වටිනා ගාථා ධර්ම දෙකක් සඳහන් වෙනවා ගාථා දෙකක් අනිසිතෝ නැචලති නිසිතෝච උපාදියං ඉත්තභාවඤ්ඤතා භාවං සංසාරං නාති වත්තති ඒතං ආදීනවං ඤත්වා නිස්සයේසු මහා භයං අනිසිතෝ අනුපාදානෝ සතෝ භික්ඛු පරිබ්බජේ කියලා අනිසිතෝ නැචලති අර නොයලුනෙක් සිටින කෙනා ඒ කියන්නේ නොයලුනු තැනැත්තේ නොසැලී අනිසිතෝ නැචලති නිශ්චිතෝච උපාදියං ඉක්ඛභාවන්නතා භාවං සංසාරං ආතිවත්තති. අලුමුත නැත්තේ නිශ්චිත වශයෙන් යමක අලුමුත නැත්තේ දෘෂ්ටි ආදී අලුමුත නැත්තේ උපාදියං කදින් දැඩි දැඩිව අල්වා ගන්නේ ඉත්තභාව අඤ්ඤතා භාවං සංකාරං ආදිවත්ති චිත්තභාව අඤ්ඤතා භාව කියන මෙන්න මේ විදිහේ ස්වභාවය ඇති අපි ඒකට යොදාගත්තු වචන මෙසේ බවක් අංශේ බවක් කියන එකයි ඒ ආයුතු පද දෙකයි ඒ අයිත්‍ය බව අඤ්ඤතරා මෙසේ බවත් අංශේ බවත් කියන දෙක අතර කරකැවීම වන මේ සංසාරය සංසාරය ඉක්මවන්නේ නැත. අර විදිහේ තත්වයක් නම්. ඒතං ආදීන මඤ්ඤත්වා. ඒක නිසා මෙන්න මේ ඒතං ආදීන මඤ්ඤත්වා නිස්සයසු මහබ්බයන්. නිස්සයයන් පිළිබඳව මේ හේතු වෙන එහෙම නැත්නම් මේ අල්ලා ගන්න දේවල් පිළිබඳව මේ එහෙම නැත්නම් මේ දැඩිව දෘෂ්ටි ආදිය ගැනීම පිළිබඳව මෙතන විශේෂයෙන්ම කියන්නේ ඒ ඒතං ආදීනවන් යත්වා නිස්සයේසු මහ භයං මේ නිෂ්ක්‍රයන් පිළිබඳව මහත් භයක් ඇතයි කියන මේ කාරණය මේ ආදීනවය දැනගෙන අනිත්‍යත්ව අනුපාදානෝ සතෝ වික්කු පරිබ්බජි ඒ නිස්සය උපාදාන වලින් තොරව සතිමත් භික්ෂුව හැසිරෙන්නේ තම තමන්ගේ කටයුතු කරන්නේ කියන එක. එතකොට මේන් අපිට විශේෂයෙන්ම මතක් කරගන්න පුළුවන් වෙනවා මේ රහතන් වහන්සේගේ මනස කොයි විදිහේ සත්‍යයක්ද කියලා අපිට යම්තම් ඡායාවක් වශයෙන් තේරුම් ගන්න පුළුවන් වෙනවා අර ලෝකයාගේ මනස සිත අවරාගෙන සිටින අර සාපේක්ෂක අනිතු සංකල්ප වලින් සම්පූර්ණයෙන්ම විමුක්තයි රහතන් වහන්සේගේ සිත මෙන්න මේ කාරණය පෙන්වන්න කරන යම් යම් සූත්‍ර දේශනා තිබෙනවා ඒවා බැලු බැලමට ප්‍රහේලිකා වගේ දැන් බොහෝ විට දැන් සූත්‍ර නිපාතයේ විශේෂයෙන් මාත්‍රික පාරායන වර්ග ඉතාමත්ම ගැඹුරු ගාථා ධර්ම සඳහන් වෙන්නේ කොටස් තිබෙන්නේ ඒවයි මේ ආර්ථික වර්ගයේ නිතරම වගේ හමු වෙනවා බැලු බැලමට එකකට එකක් පටහැනි පරස්පර විරෝධී වගේ පදමාන පද යුගල නාදේති රාතන් වහන්සේ පිළිබඳව කියනවා නාදේති න නිරස්සති අල්ලගන්නෙත් නෑ අතහරින්නෙත් නෑ අත්තං නිරත්තං නහිතස්ස අත්ති සත්තම් කියන්නේ එතන ආදාත්ත කියන එකයි අල්ලා දත්තු කියන එකයි නිකන් ආත්ම කියන එක නෙවෙයි ඒ වගේම නිරත්ත කියලා කියන්නේ නිරස්ත අත විසිකරන ලද අතහරින ලද කියන එක. ඒකට අත්තම් නිරත්තම් නැහි තස්සා කිරහතන් වහන්සේ අල්ලගත්තු දෙයක්ුත් නැහැ අතහැරි දෙයක්ුත් නැහැ. ඔය විදිහට හුඟක් පද සඳහන් වෙනවා න රාග රාගී න විරාග රත්තු. රාගයට ඇලුනේත් නැහැ විරාගයට ඇලුනේත් නැහැ. නහිසෝ රාජ්‍යතිනෝ විරජ්‍යති. ඇලෙන්නේත් නැහැ නැලෙන්නේත් නැහැ. මේ පදවල මේ මේව පදල යොදලා තියෙන්නේ මක් නිසාද කියන එක තේරුම් ගැනීමටයි මේ අපි මේ නිශ්චය කියන පද එහෙම ඉදිරියට අරගෙන මේවා ගැන මේ ක්‍රම විවරණයක් කළේ. එහෙම නොතේරීම නිසා දෝ සමහර විට මේ බඳු මේ සූත්‍ර දේශනා වල වටිනා ගැඹුරු අර්ථ යටපත් වෙනව පමණක් නෙවෙයි ඒවා මේ ඒ සූත්‍රවල පාඨාන්තර පිළිබඳව පවා යම් යම් යම් කිරිකිරීම් නැති වෙනවා. සමහර විට ඒවා ප්‍රහේලිකාව විදිහට පේන නිසා නමුත් මෙන්න මේ මේවයි මේ ගැඹුරු අර්ථය සංහාර සූත්‍රවල මේ සංහාර සූත්‍ර දේශනාවල පුදුම අන්දමට තිබෙන සඳහන් වෙලා තිබෙන බව අපිට පේනවා. දැන් ඒක එක නිදසුනක් තිබෙනවා ඛණ්ඩ සංයුත්තේ තිබෙනවා කජ්ජනී සූත්‍රයේ ඒ රහතන් වහන්සේ පිළිබඳවයි ඒක එතන කියවෙන්නේ අයං උච්චති භික්ඛවේ භික්ඛු නේව ආචිනාති න අපචිනාති මේ වාචිනාතින අපචිනාති අපචිනිත්වා ධිතෝ නේව පජහති න උපාදීයති පජහිත්වා ධිතෝ නේව විසේනේති න උස්සේනේති විසේනිත්වා ධිතෝ නේව විධූපේති න සංධූපේති මේක පාලි භාෂාවෙන් තේරුම් කෙනෙකුට නම් මෙතන මොකද්ද අමුත්තක් ප්‍රේලිකා ස්වරූපයක් කියන බව පේනවා මේක ස්වරයෙන් උච්චාරණයෙන් පවා මෙතන කියන්නේ මේ රහතන් වහන්සේ අයන් උච්චති වික්‍රේ වික්කු මහණෙනි මේ බඳු මේ භික්ෂුවක් පිළිබඳව මෙන්න මෙහෙමයි කියන්න වෙන්නේ නේව ආචිනාති න අපචිනාති මේකට වචන සොයා ගැනීමත් පහසු නෑ ඒ තරමට සිංහල මේ ගැඹුරු මේ අර්ථවල යම් කිසි විශේෂ අර්ථ තිබෙනවා මේ වචනවල නේව ආචිනාති න අපචිනාති අපිට සමහර විට කියන්න පුළුවන් මේ වාචිනාති නාපචිනාති මේ භික්ෂුව රැස් කරන්නේත් නැහැ අස් කරන්නේත් නැහැ ඊළාට කියනවා අපචිනිත්වා ධිතෝ නේව පජහතින උපාදීයති අක්කරලා සිටියේ මේ කියන්නේ මේ පංචස්කන්ධය පිළිබඳවයි කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒවා අතහැරලා අතහැර අතහැරපු බව ප්‍රකාශ කරලා ඉවර වෙලා මේ ටික කියවන්නේ එතකොට මේ භික්ෂුව අර විදියට අක්කර සිටියේ නේව පජහති න උපාදීයති අතහරින්නෙත් නැහැ අල්ලගන්නෙත් නැහැ ඊළඟට කියනවා පජහිත්වා ධිතෝ අතහැර සිටියේ අතහැරීම සම්පූර්ණයි. ඒක නිසා නේව විසේනේති න උස්සේනේති. මේ විසේනේති උස්සේනේති කියන එක විශේෂ අර්ථයක් තිබෙන දෙයක්. අර නිකන් සේනා බැඳීමක්, සේනා සේනා සංවිධානය කිරීමක්, සේනා විසිරුවා හැරීමක් කියන එක වගේ. එතන අදහස අපිට කියන්න පුළුවන් විසිරුවා හරින්නෙත් නැහැ, එකතු කරන්නෙත් නැහැ කියලා. විසේනේති උස්සේනේති කියන පද දෙකට. ඊළඟට කියනවා විසේනස්වා ඨීතෝ නේව සංධූපේති මේ මේව විදූපේති න සංසූපේති අර විදිහට අර විසිරුවා සිටියේ මේ මේ විදූපේති විදූපේති කියලා කියන්නේ පිඹහරිනවා පිඹහරිනවා දැන් සමහර වෙලාවට කියනවා විදූපයන් සිටටි මාරතේ නම් මාරතේනවා පිඹහරිනවා කියලා එහෙමත් සම්බන්ධ සමහර වෙලාවට යොදනවා මෙතන මේ පිඹහරිනවා කියන අර්ථයයි නේව විදූපේති න සංදූපේති පිඹහරින්නෙත් නෑ දල්වන්නෙත් නෑ සංදූපේති කියන එකට දුම් ගස්සනවා දල්වනවා කියන අර්ථය ගන්න පුළුවන් මේ මේ විදිහට මේ පද මාලාව බුදු පියාණන් වහන්සේ යොදලා තියෙන්නේ අර රහතන් වහන්සේ අර කියාපු අර ඈඳුතු සංකල්ප වලින් විදුණු බව තෙන්යුම් කිරීමටයි. ඒ වගේම අපි වෙන එකක් තිබා අපි හිතර පාවිච්චි කරන ධම්මපදයේ පවා බ්‍රාහ්මණ වර්ගයේ තිබෙනවා ඒ විදිහම ගාතාවක්. යස්ස පාරං අපාරං වා පාරාපාරං නවිජ්ජති ඊතද්දරං විසංයුත්තං සමහං ගෘහමි බ්‍රාහ්මණං රහතන් වහන්සේ පිළිබඳව සඳහන් වෙනවා බ්‍රාහ්මණ කියලා කියන්නේ දැන් රහතන් වහන්සේ පිළිබඳවයි යස්ස පාරං අපාරං වා පාරාපාරං නවිජ්ජති යමෙකුට එතරක් එතරක් හෝ මෙතරක් හෝ එතර මෙතර දෙකම හෝ නැද්ද යස්ස පාරං අපාරං වා පාරාපාරං නවිජ්ජති දීතද්දරං විසංයුත්තං පහ වූ ශෝකයේ ඇති විසංයෝග වූ ඒ කියන්නේ බැඳීම් වලින් මිදුණු ඔහුට මම බ්‍රාහ්මණයෙක් කියන්නේ කියන එක. ඉතින් මෙතනත් කියනවා අර විදිහට අර ඒතරයි ඒතරක් නැහැ මෙතරක් නැහැ ඒ දෙකමත් නැහැ කියලා. මේක සමහර විට ගැටලුවක් වෙන්න පුළුවන්. රහතන් වහන්සේ පිළිබඳව අපි කල්පනා කරන්නේ සංසාර සාගරයෙන් ඈතර වෙලා ඈතර ගිහිල්ලා ඉන්නව හැටියට වගේ. නමුත් මෙතන මේ මහා ගැටලු විදියේ ස්වරූපයකින් මෙතන දක්වලා තියෙන්නේ. ඔය විදිහටම ඊටාත්ම වටිනා සූත්‍රයක් තිබෙනවා. සූත්‍ර නිපාතේ මේ මුල්ම සූත්‍රය, උරග සූත්‍රය. මේ උරග සූත්‍රය මහා පුදුම සූත්‍රයක්. මේ සූත්‍රයේ ගාථා 17ම අගපද දෙක එකමයි. එක එකම පද දෙකයි අර දැන් සමහර සංගීත ආදී තියෙන ධ්‍රුව පදය කියලා අර නොවෙනස් යොදන පද තියෙන අන්න ඒ වගේ මේ මේ සූත්‍රය පුරාම එකම පද දෙකක් ඒ ගාථා 18 පුරාම දකින්න ලැබෙනවා. මොනවද මේ පද දෙක? සෝභික්ඛු ජහති ඕරපාරං උරගෝ ජින්නමිව සතං පුරාණං. ඒ ඒ භික්ෂුව මේ රහතන් වහන්සේ පිළිබඳවයි කියන්නේ සෝභික්ඛු ජහති ඕරපාරං. ඒ භික්ෂුව මෙතරත් අතහරිනවා එතරත් අතහරිනවා. කොහොමද උපමාව දක්වන්නේ? පුරදෝ ජින්නමිව තචං පුරාණ. හරියට සර්පේ තමන්ගේ දිරාගිය හැව අතහරිනවා වගේ. එතන මේ හැව පිළිබඳ උපමාව ඉතාමත්ම විශේෂයි. දැන් මේකට නිදර්ශන වශයෙන් උන එක ගාථාවක් ගත්තොත් මේ හැම ගාථාවම තිබෙන බව අපි කිව්වා. යෝතික්කු භවයේ ඉක්මී කියන්නේ භවයේ සාරයක් ගම්කිසි භික්ෂුවක් භවයේ සාරයක් නොදකිනවා නම් දිඹුල් රුකක ආශ්‍රයාගෙන ගිහිල්ලා ඒක නොලැබුණා වගේ අන්න ඒ භික්ෂුවක් මේ සමන් මේ හරියට අර සර්පේක් තව අතාරින්න වගේ මෙතරත් එතරත් අතහරිනවා කියලා. ඒ විදිහට අර හැමදාම කියවෙන්නේ රහතන් වහන්සේ පිළිබඳවයි රහතන් වහන්සේ මේ භවය පිළිබඳව ඒ රාග ඇල්ම ආදී ඒවා අතහැරන නිසා මේ භවයේම කොටසක් වන මේ ලෝක ව්‍යවහාරයේ මේ ලෝක ව්‍යවහාරයේ තියෙන අර අඳුතු පද වලින් නිදිලයි කියන එකයි මෙතන කියන්නේ. දැන් එතකොට රහතන් වහන්සේට හරියට ලෝක ව්‍යවහාරයේ දිහා බලන්නේ රහතන් වහන්සේලා අර සර්පේ කතහැරපු හැර දිහා බලනවා වගේ. සාමාන්‍යයෙන් අපිට සමාජයට දකින්න ලැබෙන සර්පෙන්ගේ ඇඟේ හැවඩින් ගත්තම ටිලා තියෙනවා. සමහර විට අපිට හිතෙන්න පුළුවන් මේ සත්‍ය හැවත් අරගෙන යනවා කියලා. අන්න ඒ විදිහට තමයි මේ රහතන් වහන්සේලාත් අර සෞපාදීදේශ නිබ්බාන ධාතු කියලා වචනයක් තිබෙනවා. ඒ වචනේ අනුව බලලා සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේ රහතන් වහන්සේලාගේ උපාදාන ඉවර නෑ. තව ඩිංගක් ඉතුරු වෙලා තියෙනවා කියලා. සෞපාදීදේශ පරිනිබ්බාන ධාතු කියලා සඳහන් වෙනවා. රහතන් වහන්සේ ඒ තමන්ගේ ඒ විමුක්තිය ලැබුවට පස්සේ නිවන් අප්‍රත්‍යක්ෂ කරගත්තට පස්සේ ලෝකේ ජීවත් වෙන අතර ඒ පංචේන්ද්‍රියන් ඒ වලින් ඒ බාහිර අරමුණු සම්බන්ධයෙන් යම් කිසි විදියකට ලෝකයේ ජීවත් වෙනවා. ඒ වයින් ප්‍රයෝජන ගනිමින්. ඒක දැකලා සමහර විට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක මේ යම් කිසි උපාදානයක් තිබෙනවා කියලා. අන්න එතෙන්දිත් අපිට ගන්න තියෙන්නේ අර සර්පයාගේ උපමාව වගේ. අතහැරපු හැව මේ ශරීරයේ තාම එල්ලි එල්ලි තියෙනවා වගේ. ඒ විදිහේ තත්ත්වයක් රහතන් වහන්සේ පිළිබඳව තියෙන්නේ. සෞපාදිශේෂ කියන එක ඒ තත්ත්වය ගන්න පුළුවන්. ඒක අපිට තවත් ඒකට හොඳ නිදසුන් ලැබෙනවා. අර සරියුත් ස්වාමීන් වහන්සේ සමහර වෙලාවට ඒ සඳහන් කරලා තියෙනවා කායනෙත ජීවිතේ නැත අත්‍යාමි හරායාමි කියලා. ඒ විදිහට මම මට කය ජීවිතයක් කය ජීවිතයක් ගැන මට පිළිකුලයි. මට මේක මේ අපහැරපු දෙයක්. අන්න ඒ වගේ. එතකොට ඒ අංශයත් අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ සර්පයාගේ හැඩ පිළිබඳ උපමාවෙන්. මේනිත් අපිට පැහැදිලි වෙනවා මේ මේ අනිශ්චිත අනුපාදාන තත්ත්වයක් මේ රහතන් වහන්සේලාගේ තිබෙන බව විශේෂයෙන්ම අර භවයේ කොටස් භවයේ භවයේම විශේෂ අංගයක් වන විශේෂ ලක්ෂණයක් වන මේ වාග් ව්‍යවහාරය එහෙම නැත්නම් වචනය ඒ වචන වල තිබෙනවා එක්තරා විද්‍යාකාර કૃષ્ණා මාන දෘෂ්ටි වශයෙන් අල්වා ගැනීම නිසා ඒ වචන වලට අර පරාමර්ශණය නිසා වචන වලට 아무තු විදියේ ජීව ශක්තියක් ලැබෙනවා ලෝකයා ඒක උඩයි ජීවත් වෙන්නේ රහතන් වහන්සේ මිදිලා ඒ ලෝක ව්‍යවහාරයෙන් මිදිලා අන්න ඒ බවයි එතකොට මේ මේන් අපිට පෙන්වුම් තේරුම් ගන්න පුළුවන් වන්නේ දැන් එතකොට අපි අනුසය, නිස්සය වැනි පද ගැන බොහෝ දුරට සාකච්ඡා කළා. ඒ වගේම ඊටාත්ම වැදගත් පදයක් තමයි නිවන ගැන එහෙම සාකච්ඡා කරනකොට අවශ්‍ය වෙන ආසව කියන පදය. අක්නිසාද රහතන් වහන්සේට නිතර යෙදෙන පදයක් තමයි කීනාසව ආශ්‍රවයන් ක්ෂය කළ තැනැත්තා කියලා. නිවනට යෙදෙන පදයක් තමයි ආශ්‍රවක්ෂයෝ ආශ්‍රවක් ක්ෂය කිරීම. ඒකට රහතන් වහන්සේගේ විශේෂ ලක්ෂණයක් තමයි ආශ්‍රවයන් ක්ෂය කිරීම. මේ ආශ්‍රව කියලා කියන්නේ මොකක්ද කියලා බැලුවොත් සාමාන්‍ය ජීවිතයේදී අපි මේ ආසල කියන වචනය යෙදෙන්නේ ඒ මධ්‍යසාරියටයි. ඒ දීර්ඝ කාලයක් පල්ලුණු ඒ මත්වීම ගතිය, මත් වෙන ගතිය ඇති මේ මධ්‍යසාරිය. මධ්‍යසාරය යම්තම් හරි ඒ භාජනයක තිබෙනවා නම් තව ඒකට ඊට සුදුසු දෙයක් දැම්මහම නැවතත් පල් වෙන ගතියක් තිබෙනවා. ඒ වගේ මේ ආශ්‍රවය වල අර සංසාරයේ දීර්ඝ කාලයක් සත්‍යාතුලේ උතුරමින් පැසුණු ඒ පල්ලුණු ඒ කෙලෙස් සමූහයේ ඒ ඉතිරි වෙච්ච කොටස් වගේ මේවයි කියන එක්තරා මත්වන ශක්තියක්. මේක මේ ආශ්‍රව කියන පදයෙන් දැක්වෙනවා. බොහෝ විට ආශ්‍රව තුනක් හැටියටයි දැක්වෙන්නේ කාම ආසවා, භව ආසවා, අවිජ්ජා ආසවා කියලා. කාම ඒ කියන්නේ කාම ලෝකයක් මවන මත්වන ගතිය. ඒ වගේම භවයක් මවන ස්වභාවය ඒ භවයක් පැහැඳීමක් ගෙන දෙන්නා වූ ඒ ආශ්‍රවයන්. ඒ වගේම අවිජ්ජාසව. අවිජ්ජාසව මේ මේ ආශ්‍රයයන් සිතට ගලාගෙන එන ස්වභාවයක් දක්වලා තියෙනවා බොහෝ අවස්ථාවල් වල මේ කාමාසව භවාසව අවිජ්ජාසව සමහර තැන්වල තිබෙනවා දිඨාසව කියලා දිඨාසවයක් අපිට පුළුවන් අවිජ්ජාසවේ තුලටමත් දාන්න. එතකොට මේ ආශ්‍රයයන්ගෙන් ආශ්‍රයයන් ඡේ කිරීම නිරහතන් වහන්සේගේ විශේෂ ලක්ෂණයක්. මක්නිසාද ඒ ආශ්‍රයයන් ඡේ කිරීමෙන් තමයි පූර්ණ විමුක්තිය සහතික කෙරෙන්නේ. සම්පූර්ණයෙන්ම විමුක්ත වුණා කියලා කෙනෙකුට කියන්න පුළුවන් වන්නේ මේ ආශ්‍රව ශක්තිය ආශ්‍රවෙන් නිදුණනේ නිදුණනම් පමණයි සිටින්. සිත මක්නිසාද අර ඒ අර නැවත මතු කර නැවත මත් කරන ගතියක් තිබෙනවා මේ ආශ්‍රව මේ මේ ආශ්‍රව ධර්මවල. එතකොට මේ මේ ආශ්‍රව ගැන විශේෂයෙන්ම අපිට උපකාර වෙන මේ ආශ්‍රව ගැන යමක් ප්‍රකාශ වෙන සූත්‍ර තිබෙනවා. ඒ වගේම මේ මේ ආශ්‍රවයන්ගේ ආශ්‍රවයක් ක්ෂය කිරීමේ ඇති වටිනාකම ආශ්‍රවයක් ක්ෂය කිරීම පිළිබඳව රහතන් වහන්සේගේ ඒ අරහත්ත්වයට ඇති වටිනාකම සමහර තැන්වල විශේෂයෙන් දක්වලා තිබෙනවා. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ දක්වන්නේ දක්වන తত্ত্বය සාමාන්‍ය වෙන දර්ශනවල මරණින් මතු පෙන්눔 කරන විදිහේ එක්තරා පරමාර්ථයක් මේ බුදු පියාණන් වහන්සේ දිත්තේල ගන්නේ මෙලොවම ප්‍රත්‍යක්ෂ කරගන්න මාර්ගය පෙන්වුවේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අනිකුත් දර්ශනවල ඒ කාලේ බ්‍රාහ්මණයින් පවා ප්‍රකාශ කළා කතන්හි නාම මනුෂ්‍ය භූත උත්තරී මනුෂ්‍ය ධම්මං සච්චි සච්චිවාකරිස්සති කියලා ওই විදිහට අර පොක්කරදාති ආදී බ්‍රාහ්මණීන් එහෙම ප්‍රකාශ කළා කොහොමද මිනිසියෙක් මේ මේ ලෝකෙ ඉඳගෙන උත්තර මනුෂ්‍ය ධර්ම සාක්ෂාත් කරන්නේ ඒක සාමාන්‍යයෙන් අර මනින් මතු ලබන தත්ත්වය හැටියට. දැන් අමෘතත්වය, ඒ කියන්නේ අමෘතත්වය ඒ වෙන දර්ශනවල තිබෙන්නේ මරණින් මතු ලබන දෙයක් හැටියට. අමතම්. ඒ වගේම මේ ආශ්‍රව මේ භව සීලුම ආශ්‍රයන් ක්ෂේකල බව. මේ ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන් කෙරෙන්නේ අර අනාගතය පිළිබඳ එක්තරා විදිහක සහතිකයක් ලැබෙනවා. ඒ කියන්නේ චීනා જાති උත්පත්තිය මෙතනින් කෙලවරයි කියලා කියන්න පුළුවන් බය නැති කියන්න පුළුවන් ඒ සහතිකය ලැබෙන්නේ මේ ආශ්‍රයයන් ක්ෂය කිරීමෙන්. එතකොට මේ යමක් පිළිබඳව සහති කියලා වෙන්නේ ප්‍රත්‍යක්ෂ කරගැනීමෙන්. ප්‍රත්‍යක්ෂ කියන වචනේ තියෙන්නේ අසින් අසින් දුටු කියන එකයි. නමුත් හැම දෙයක්ම අසින් දැකලම ප්‍රත්‍යක්ෂ කරගන්න බෑ. බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා ප්‍රත්‍යක්ෂ කිරීමේ මාර්ග හතරක්. සත්‍යාරෝමී භික්කවේ සත්‍චිකරණ්‍යා ධම්මා කියලා අංගුත්තර නිකායේ චතුත්ථ නිපාතයේ සඳහන් වෙනවා සූත්‍රයක්. අතිවික්‍රේ ධම්මා කායන සත්‍චිකරණ්‍යා අතිවික්‍රේ ධම්මා සතිය සත්‍චිකරණ්‍යා අතිවික්‍රේ ධම්මා චක්ුණා සච්චිකරණීය අතිවික්‍රේ ධම්මා පඤ්ඤාය සච්චිකරණීය මහණෙනි ඇතන් ධර්ම තිබෙනවා කයින් සාක්ෂාත් කරන ප්‍රත්‍යක්ෂ කරන ඇතන් ධර්ම තිබෙනවා සතියෙන් සාක්ෂාත් කරන ප්‍රත්‍යක්ෂ කරන ඇතන් ධර්ම තිබෙනවා කයින් සාක්ෂාත් කරන ප්‍රත්‍යක්ෂ කරන ඇතන් ධර්ම තිබෙනවා ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂ කරන සාක්ෂාත් කරන ඊළඟට ඒ විස්තර වශයෙන් බුදු පියාණන් වහන්සේ දක්වනවා අපි කෙටි කෙටි කරලා ගත්තොත් ඒක අර කයින් සාක්ෂාත් කළ යුතු ධර්ම හැටියට දක්වන්නේ අට විමුක්ඛ. අට විමුක්ඛන මෙද්දක් කියන්නේ විමුක්ෂාටයි. ඊළඟට සතියෙන් සාක්ෂාත් කළ යුතු ධර්ම හැටියට දක්වන්නේ කුප්පේන් වාසෝ. පෙරවිසු ඒ තැන් පිළිබඳ ඒ ඥාණය ඒක අතීතයට දුවන්න බෑ අතීතයට දුවලා තමන්ගේ ඇහින් දකින්න බෑ දකින්න පුළුවන් වන්නේ සතිය පිරිසුදු කරගෙන පස්සට ඇරලා ඒ සතිය මගින් අතීත ජීවිත දකින්න පුළුවන් වෙනවා නමුත් ඒකත් ප්‍රත්‍යක්ෂයක් ඒ වගේම කයින් එතකොට ඊළඟට කියනවා චක්කුණා සච්චිකරණය. ඇසින් ඇසින් සාක්ෂාත් කළ යුතු ධර්ම තමයි අර ධර්මය තමයි චුතුපපාතෝ. සත්වයන්ගේ චුතියත් උත්පත්තියත් පිළිබඳ කාරණේ දිවස දිනු කරගත්තේ ආයත පුළුවන් වෙනවා සත්වයන්ගේ චුතියත් උත්පත්තියත් හරියට ඒ දිවසින් දකින්න සාමාන්‍යයෙන් දකින්න වගේ. ඒ වගේම අර ආසවක්ඛයෝ පඤ්ඤාය සච්චිකරණියෝ ආශ්‍රවක්ෂය කිරීම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වන්නේ ප්‍රඥාවෙන්මයි. වෙන ක්‍රමයකින් නෙවෙයි. මේ කාමාශ්‍රව තවත් ගලාගෙන ඉන්නේ නැහැ. භවආශ්‍රව තවත් ගලාගෙන ඉන්නේ නැහැ. අවිජ්ජාශ්‍රව ගලාගෙන ඉන්නේ නැහැ. දිඨාශ්‍රව ගලාගෙන ඉන්නේ නැහැ කියලා මේ ප්‍රත්‍යක්ෂය ලබන්න පුළුවන් වන්නේ ප්‍රඥාවෙන්මයි. අන්න ඒක නිසා මේ විශේෂ මේ නිවන පිළිබඳව මේ විශේෂම දේ තමයි නිතරම සඳහන් වෙන්නේ සත්‍චිකාදබ්බා. මේ සමහර කෙනෙක් හිතා ගන්නවා මේ නිවන කියන මේ ප්‍රත්‍යක්ෂ කරගත යුතු ධර්මයක් කියලා කියන නිසා අපි මේ ගැන මුකුත් කතා කරන්නත් හොඳ නැහැ කියලා. සමහර කෙනෙක් එහෙමත් හිතනවා. එතන ප්‍රත්‍යක්ෂ කර යුතු කියලා විශේෂයෙන් කියන්නේ මොකක් නිසාද? වෙන ආගම්වල ප්‍රත්‍යක්ෂ කරන්න බැරි දෙයක් මේ බුදු පියාණන් වහන්සේ මේ දක්වලා තියෙන දිත්තේව ධම්මය හැමතැනම සඳහන් වෙන්නේ දිත්තේව ධම්මය. දිත්තු දැමීම මේක ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. මොකද්ද ප්‍රත්‍යක්ෂ කරන්න බැරි දෙයක් කියලා සාමාන්‍යයෙන් හිතන්නේ භව නිරෝධය. මේ භවය නිරුද්ධ වුණා කියන එක මෙලොවදී කොහොමද දැනගන්නේ කියන එක සමහර විට ලොකු ගැටලුවක් වෙන්න පුළුවන්. නමුත් රාතන් වහන්සේ මේ භව නිරෝධය ප්‍රත්‍යක්ෂ කරනවා. භව නිරෝධෝ නිබ්බාණං කියලා ප්‍රකාශ කරන්නේ ඒකයි. එතකොට මේ විදිහට මේ ආශ්‍රවක්ෂයෙන් ආශ්‍රවක්ෂයෙන් විශේෂයෙන්ම භවආශ්‍රව භවආශ්‍රව මේ ගලාගෙන නිසා තමයි භවයක් පවතින්නේ. මේ භවය කියන එක අර අනිත්‍යයට පෙන්න භවය නෙවෙයි. ඒ පුද්ගලයාගේ සංස්කාරයට. දැන් කෙනෙක් කාම ලෝකයේ ඉන්නකොට සමහර විට අර කෙනෙක් හිතනවා අර වටේට තිබෙන කාම වස්තුන් අතරින් දීමේ කාම ලෝකයේ සිටින්නේ. ඒක නෙවෙයි. රසයන් සංකල්ප සිටිවිලි වලින් ඒ සිටින කාම ලෝකය රූප අරූප පිළිබඳව තියෙන විදිහට මේ ලෝකෙම ඉඳලා සමහර විට ඒ තත්ත්ව ලබා ගන්න පුළුවන් ඒ ලෝක වේදත් දුන්නෙන්න පුළුවන් ඒ වගේම මේ ලෝකෙම ඉඳගෙන මේ භවය සම්පූර්ණයෙන්ම ක්ෂේත්‍ර භව ඒ ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් ඒක කරගන්න පුළුවන් වන්නේ අර කාමාසව භවාසව අවිද්‍යාව ආදී ආශ්‍රව ආශ්‍රයන් තවත් තමන්ගේ සිතට තවත් ගලාගෙන ඉන්නේ නැති බව පිළිබඳ ඒ ප්‍රත්‍යක්ෂ කර ගැනීම නෙවෙයි ඔන්න ඒ විදිහට එතකොට මේ ආශ්‍රව කියන වචනේ ඉස්හාමත්ම වැදගත් මේ ආසර කියන වචනේ පිළිබඳ එක්තරා ගැටලු විදිය සූත්‍රයක් වගේ බැලුවාම සම්මාදිට්ඨි සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ මේ මජ්ක්‍ධිම නිකාය සම්මාදිට්ඨි සූත්‍රයේ ඒක අර ප්‍රතිසහෝපා ධර්මයේ පිළිබඳ ඉතාමත්ම වටිනා කරුණු රාශියක් ඉදිරිපත් කරන සූත්‍රයක්. මේක එක තැනක සඳහන් වෙනවා ආසව සමුදය අවිජ්ජා සමුදය ආසව නිරෝධ අවිජ්ජා නිරෝධෝ කියලා. ඒ කියන්නේ ආශ්‍රවයන්ගේ හට ගැනීමෙන් අවිජ්ජාවේ හට ගැනීම වේ. ආශ්‍රවයන්ගේ නිරෝධයෙන් අවිජ්ජාවේ නිරෝධය වේ කියලා. ඒක විතරක් තියෙනවනම් අපිට ගැටලුවක් නෑ. අපිට බොහොම දෙනකොට දැන් මේ කාලේ ගැටලුවක් වෙලා තියෙන්නේ අවිද්‍යාව මුලින් තිබුවේ මොකද කියලා. ඒකට නොයෙකුත් විදිහේ තත්ත්ව විතර්ක ඉදිරිපත් කරනවා. අර ද්වාදසංග අතරින් අවිද්‍යාව මුලට තිබුවේ මොකද කියලා. එතකොට මේකට ඉස්සරහින් එකක් තියෙන තියෙන එක අපිට ටිකක් හරි දැනසීමක් වෙන්න පුළුවන්. ආශ්‍රය සමුදය අවිද්‍යාව සමුදය කියලා. නමුත් ඒ සූත්‍රයේම තව ටිකක් දිහාට ගියාම කියනවා අවිද්‍යා සමුදය ආසව සමුදය. අවිද්‍යා සමුදය ආසව සමුදය. අවිද්‍යා නිරෝධා ආසව නිරෝධෝ. බැලුවාම පරස්පර විරෝධී වගේ. ඒ කියන්නේ අවිද්‍යාව හට ගැනීමෙන් ආශ්‍රයයක් නැති වෙනවා, අවිද්‍යාව නැතිවීමෙන් ආශ්‍රයයක් නැති වෙනවා. මේකම සූත්‍රයේ කියන්නේ. සරියුත් ස්වාමීන් වහන්සේ එහෙම පරස්පර විරෝධී ප්‍රකාශන කරන කෙනෙක් නෙවෙයි. නමුත් මෙතන යම් කිසි ගැඹුරක් තිබෙනවා. ඊටත් වඩා ඔක්කොම ප්‍රශ්නේ වෙන්නේ මේ ආශ්‍රයයන් අතර අවිද්‍යාවත් ආශ්‍රයයක් වීමයි. ගැටලුව උඟක්ම ගැඹුරු වෙනවා එයින්. මේ මේ தত্ত্বය අපි ඇත්ත වශයෙන්ම අපි යම් කිසි නිදර්ශනයක් ආශ්‍රයෙන්ම තේරුම් ගත යුතු දෙයක්. මේ කියන්නේ මේක සිතේ එක්තරා විසිතුරු ස්වභාවයක්. සිත පිළිබඳ එක්තරා විසිතුරු විසිතුරු ධර්මතාවක් නිසායි මෙන්න මේ විදිහට මේ බැලු බැලමට පරස්පර විරෝධී වගේ ප්‍රකාශනේ රහතන් වහන්සේලාට මහා ප්‍රඥාන් වහන්සේලාට පවා කරන්න සිද්ධ වුණේ. මේකට අපි කිට්ටු කරගන්න ඕන ඉතාමත්ම වටිනා සූත්‍රයක් තියෙන මහා ආශ්චර්යමත් විදියේ සූත්‍රයක් කියලා ඒකට කියන්න වෙන්නේ. සංයුක්ත නිකායේ ඛණ්ඩ සංයුත්තේ ගද්දුල සූත්‍රය දෙවෙනි ගද්දුල සූත්‍රය. ඒකේ බුදු පියාණන් වහන්සේ මේ විදිහට සූත්‍රය ආරම්භනවා. දික්ඛං සූත්‍රයේ මැද හරියදී ඒක කියන්නේ කියන්නේ අපට ඕන කරන හරිය. දික්ඛං ඕ වික්‍රේ චරණං නාම චිත්තං. එවං සම්පේ. සම්පික්ඛෝ වික්‍රේ චරණං නාම චිත්තං චිත්තේ නේව චින්තිතං. තේනපික්ඛෝ වික්‍රේ චරණේන චිත්තේන චිත්තං නේව චිත්තතරං. තස්මාතිය දික්කවේ අභික්ඛනං සකං චිත්තං පච්චවේක්ෂිතබ්බං දීඝරත්තං ඉදං චිත්තං සංකලෙත්තං රාගේන දෝෂේන මෝහේනාති චිත්ත සංකීලතා භික්කවේ සත්තා සංකලිස්සන්ති චිත්ත වෝදානා විසුද්ධන්ති නාහං භික්කවේ අඤ්ඤං ඒකනිකාන්ති සමනුපස්සාමි එවං චිත්තං යතේතං භික්කවේ තිරච්ඡානගතා පහනා හේතිඛෝ භික්කවේ තිරච්ඡානගතා පහනා චිත්තේනේව චින්තිතා තේහිතිඛෝ භික්කවේ තිරච්ඡානගතේ පාණිහි චිත්තං ඒව චිත්තකරං එතකොට මෙතන කියවෙනවා ඉතාමත් වටිනා නිදර්ශන දෙකක් බුදු පියාණන් වහන්සේ දෙනවා. පළමුවෙන්ම මේ අපි පරිවර්තනය කරලා බලමු මේ සූත්‍රය. දිත්තංගෝ භික්ඛවේ සරණං නාම චිත්තං. මහණෙනි උඹලා චරණ චිත්ත චරණ නම් චිත්‍රයක් දුටුවාහුද? නැත්නම් උඹලා චරණ නම් චිත්‍රයක් දැකලා තිබෙනවා. ඒවං <clears throat> භන්ති. එසේ ස්වාමී ඊළඟ බුදු පියාණන් වහන්සේ වදාරනවා සම්පික්ඛෝ වික්ඛවේ චරණං නාම චිත්තං චිත්තේ නේව චින්තිතං මහණෙනි ඒ චරණ නම් චිත්‍රයත් සිතින්ම සිතන ලද්දකි සිතින ලද්දකි තේන පිඛෝ වික්ඛවේ චරණේන චිත්තේන චිත්තං නේව චිත්තකං මහණෙනි ඒ චරණම් චිත් චරණ නම් චිත්‍රයටත් වඩා මේ සිතම විසිතුරුය එතන චිත්ත කියන වචනේ ඒක තවත් ප්‍රාස වශයෙන් වෙනම අර්ථයකුත් යොදලා තිබෙනවා අර්ථ දෙකකින් යොදලා තිබෙනවා චිත්ත කියන වචනය විචිත්‍ර කියන අර්ථයෙන් එතන බුදු පියාණන් වහන්සේ යොදන්නේ. චිත්ත තරං කියන්නේ වඩා විචිත්‍රයි කියලා අපිට කියන්න පුළුවන්. එතකොට අර චලන නම් ඒ කාලේ තිබුණේ යම් කිසි චිත්‍රයක් අපේ දැන් මේ කාලේ තිබෙන චලන චලන චිත්‍ර වගේ දියුණු එකක් නොවෙන්න පුළුවනි නමුත් යම් කිසි විශේෂ විදිහේ චිත්‍ර වර්ගයක් කියලා අපිට හිතා ගන්න පුළුවන් චලන නම් චිත්තම් සමහර විට ඒ අටුව ආදී තෝරන්නේ මේ තනින් තන ගෙන යාමින් එහෙම නැත්නම් සමහර විට කරකැවීමෙන් ඒ ස්ථාන මාරු වීමෙන් මාරු කිරීමෙන් යම් කිසි විශේෂ විශේෂ වින්දනයක් ලබා දෙන්න ශක්තියක් ඇති විශේෂ චිත්‍රයක් වෙන්න ඕන. ඒ චර්ම චිත්‍රය. එතකොට මේ චර්ම චිත්‍රය ඒ කොයි ආකාරයෙන් නමුත් ස්වාමීන් වහන්සේලා කවුරුත් දැකපු නිසා අපට <coughs> ඒ චරණ නම් චිත්‍රය කොයි ආකාරයෙන් නමුත් විශේෂ විසිතුරු චිත්‍රයක් වෙන්න ඕන. ඒ නමුත් ඒ විසිතුරු චිත්‍රයටත් වඩා සිත විසිතුරු චිත්‍රය කියලා බුදු පියාණන් වහන්සේ වදාරනවා. මක්නිසාද ඒකට හේතුව කියන්නේ සම්පිකෝ වික්‍රේ චරණං නාම චිත්තං චිත්තේ නේව චින්තිතං. මක්නිසාද මේ චරණං චිත්තයක් සිතින්ම සිතෙන් ලබ්ධ නිසා. ඊළඟට ඒ නිසා කියලා කියන්නේ ඊළඟට බුදු පියාණන් වහන්සේ ඒ අනුව භික්ෂුන් වහන්සේලාට අවවාදයක් විදිහට ප්‍රකාශ කරනවා තස්මාතිය වික්‍රේ එම නිසා මහණෙනි දිත්තං ගෝභික්කවේ චරණං නාම චිත්තං මහණෙනි නුඹලා චරණං චිත්තයක් දැකලා තිබෙනවද? ඒවන් සංසේ එසේය ස්වාමීනි සම්පික්ඛෝ භික්ඛවේ චරණං නාම චිත්තං චිත්තේ නේව චින්තිතං එම ඒ චරණ නම් චිත්‍රය සිතින්ම සිතන ලද්දකි තේන භික්ඛෝ භික්ඛවේ චරණේන නාම චරණේන චිත්තේන චිත්තං නේව චිත්තතරං මානිනියේ චරණ නම් චිත්‍රයටත් වඩා සිතම විසුතුරිය තස්මාතිය භික්ඛවේ අවික්කණං සතං චිත්තං පච්චවිචිතබ්බං එම නිසා මහණෙනි ක්ෂණයක් පාසා මොහොතක් පාසා සමාගයේම සිත පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කර බැලිය යුතුයි අපසු හැරි බැලිය යුතුයි දීඝසත්තං හිතං චිත්තං සංකලිටං රාගේන දෝසේන මෝහේනාති දීඝ කාලයක් මේ සිත රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කිලිටි වෙලායි තිබෙන්නේ චිත්ත සංකලේසා භික්කවේ සංකලේසා චිත්ත වෝදනා වෝදානා විසුද්ධාන්ති සත්‍යෝ සිත කිලිටි වීමෙන් සත්‍යෝ කිලිටි සිත පිරිසුදු වීමෙන් සත්‍යෝ පිරිසුදු වේ කියලා ඊළඟට ඒ ඒ චිත්‍රය පිළිබඳ උපමාව ඊළඟට තවත් උපමාවක් තවත් විශේෂ දෙයක් ප්‍රකාශ කරනවා නාහං වික්කවේ අඤ්ඤං ඒකනිකායන්ති සමනුපස්සාමි ඒවං චිත්තං ඇතහිතං වික්කවේ තිරච්ඡානගතා පානා මහණෙනි මේ තිරිසන් තිරිසන් ආත්මයේ වූ මේ තිරිසන් සතුන් පමණ විචිත්‍ර වූ වෙන සත්ව සමූහයක් වෙන සමූහයක් මට නම් පේන්නේ නැත ඊළඟට ඒක ප්‍රකාශ කරලා ඊළඟට උන්වහන්සේ දක්වනවා තේටි කෝබිකේ තිරච්ඡානගත පානා චිත්තේ නේව චින්තිතා ඒ තිරසන් සතුනොත් සිතින්ම සිතන ලද්දාහුය තේහි තේහි පික්ඛෝබිකේ චිත්තච්ඡානගතේ පානේහි චිත්තන්නේව චිත්තකරං ඒ තිරසන් සතුන්ටත් වඩා ඒ විසිතුරු වූ තිරසන් සතුන්ටත් වඩා මේ සිතම විසිතුරුය නැවතත් බුදු පියාණන් වහන්සේ අර කලින් ප්‍රකාශ කළ වගේම අවවාදයක් ඉදිරිපත් කරනවා තස්මාතිය වික්‍රේ අභික්කනං සකං චිත්තං පච්චවේක්කිතබ්බං ආදී එම නිසා මානෙනි මොහොතක් පාසා තමන්ගේ සිත සමතමන්ගේ සිත සිත ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනේ කියලා. එතකොට මේ සූත්‍රයේ බැලු බැලමට පෙනෙන්නේ මෙතන මේ චිත්‍රය ගැන කියපු කාරණේම කෙනෙකුට හිතෙන්නේ මේක හරියට අර මේ චිත්‍රය ඇන්ත තැනත් ගැනයි මේ බුදු පියාණන් වහන්සේ කතා කරන්නේ කියලායි. නමුත් මෙතන ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙන්නේ. මේ චරණම් චිත්‍රය සිතින්ම සිතන ලද්දේ කියලා ප්‍රකාශ කරන්නේ ඒ චරණම් චිත්‍රය ඇඳගෙනා මේක හිතින් හිතන ඇඳ නිසා නෙවෙයි. මේ චිත්‍රය දකින කෙනා මේ චිත්‍රය විචිත්‍ර හැටියට සැලකන එහෙම නැත්නම් මේ චිත්‍රය ඇලෙන පුද්ගලයා මේ චිත්‍රය සිතින් මවා ගන්නවා. එතකොට මේ අත් වශයෙන්ම අර චිත්‍රය ඇඳ තැනත් පිළිබඳව නෙමෙයි මෙතන කියන්නේ. අර පුද්ගලයාගේ සිතේ තිබෙන දීර්ඝ කාලයක් සිට පවතින රාග, ද්වේෂ, මෝහ කියන ඒ ක්ලේශ ධර්ම වලට සිද්ධ වෙන්න මේ තමයි අර චිත්‍රය ආස්වාදනය කරන්න පුළුවන්. ඒක රස විඳින්න පුළුවන්. ඔන්න ඔය විදිහේ තත්ත්වයක් තියෙනවා අර ආසල ධර්ම වල. ඒක නිසා බුදු පියාණන් වහන්සේ අර මේ සිතම විසිතුරිය කියලා ප්‍රකාශ කොට වදාළේ. අර චිත්‍රයටත් වඩා සිත විසිතුරුයි. ඒක නිසාම තමයි අභික්කණං සකං චිත්තං පච්චරේ කිතබ්බං. නිකරම තමන්ගේ සිත බලනවා නම් ඒක ආර චිත්‍රපටියක් බලන්න වගේ ඉතාමත්ම විසිතුරු දෙයක්. ඇයි? ලෝකයේ තියෙන විසිතුරුම දේ ගැලීමනේ ප්‍රත්‍යවේක්ෂා කියන්නේ. ඒකට හැරිලා බලන්න වෙන නිසා ඒක සාමාන්‍යයෙන් හැරිලා බලන්නේ නැහැ. ඉස්සරහින් තියෙන දේනේ බලන්නේ. ඒ නමුත් මේ අභික්කණං සකං චිත්තං පච්චවිකිද්දම්මන් කියලා බුදු පියාණන් වහන්සේ විශේෂයෙන් අපට දක්වනවා. මේ සිත දිහා හැරිලා බලන්නේ මක්නිසාද මේ සිත අර චරණ චිත්‍රයටත් වඩා විසිතුරුයි. ඒ කාරණය තමයි ඊළඟට ප්‍රකාශ කරන්නේ අර තිරිසන් සතුන් පිළිබඳව. ඒකත් අපි ටිකක් කල්පනා කරලා බැලුවොත් එතන එතන නම් අර චිත්‍රය පිළිම ගැන කිව්වා විතරවත් කෙනෙකුට සැකහිතන් හිතක් නැහැ. මේ තිරිසන් සතුන් විසිතුරු කියලා බුදු පියාණන් වහන්සේ පළමුවෙන් ප්‍රකාශ කරනවා තිරිසන් සතුන් පමණ මේ විසිතුරු වූ වෙන සත්‍යනිකායක් මට නම් පේන්නේ නැහැ කියලා. නමුත් ඒක තමයි ඊළඟට උන්වහන්සේ වදාරනවා තේති කෝපිකේ තිරච්ඡාන දත පන පානා චිත්තේනේව චින්තිතා. නමුත් මේ තිරිසන් සතුන් සිතින්ම සිතන ලද්දාහුය. ඒ තිරිසන් සතුන්ටත් වඩා එම නිසා සිතම විසිතුරිය කියලා විදිහට ප්‍රකාශ කරනවා. මෙතෙන්දිත් අපිට ගන්න තියෙන්නේ ඒ තිරිසන් සතුන් දැන් අපි සාමාන්‍යයෙන් හිතනවා තිරිසන් සතුන්නේ මිතාමත්ම විසිතුරු කියලා. දැන් සමහර විට අපි ඔය සමනලයකට බොහොම ලස්සනයි කියනවා. නිලමැස්සට ඒක අපි ප්‍රකාශ කරන්නේ ඊළඟට කොටියා නපුරුයි කියනවා. නමුත් බල්ල බල්ල නපුරු නෑ. ওই විදිහට අර මේ සත්‍යයාගේ ආකල්පය අනුව සත් ඒ ඒ ඒ බලන පුද්ගලයාගේ ආකල්පය අනුවයි සත්වයන්ගේ නපුරු බව අහිංසක බව ලස්සන අවලස්සන බව ওই විදිහේ හුරතල් බව ආදී නොයෙකුත් සංකල්ප ඉස්තින්ම වන්නේ. ඒ වගේම ලොකු කුඩා බව, රෞද්‍ර බව අන්න ඒක නිසා තමයි මේ සිතේ තිබෙන මේ ධර්මතාව මේ අවිද්‍යා ආසවාදී මේ ක්ලේශ ධර්ම නිසා තමයි මේ හැම එකක්ම විසිතුරු වෙන්නේ. ලෝකයේ අපති අපාවට තිබෙන ලෝකයේ හැම දෙයක්ම මේ විසිතුරු වෙලා තිබෙන්නේ. එතකොට මේ මේ මේ බුදු පියාණන් වහන්සේගේ සූත්‍රය අනුසාරයෙන්ම අපි මේ වර්තමානයේට ටිකක් එපිට බැලුවොත් ඉතාමත් හොඳ උපමාවක් තිබෙනවා පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳවත් නිර්වාණ ප්‍රතිසංයුක්ත සූත්‍ර පිළිබඳවත් යම්කිසි වැටහීමක් වඩා පහසු අන්දමකට එදිනදා ජීවිතේ ලඟු අන්දමකට තේරුම් ගන්න උපකාර වෙන කතා මාර්ගයක් අපට මතු කර ගන්න පුළුවනි මේ චරණ චිත්‍රයේ ආශ්‍රයෙන් එතන අපි චරණ නෙවෙයි ඊළඟට අපි චලන චිත්‍ර ගැනයි කතා කරන්න වෙන්නේ ඒ කියන්නේ සිනමා ලෝකය මේ චිත්‍රපටි චිත්‍රපටි නාට්‍ය සංදර්ශන ආදී මුල් කරගෙන අපි ටිකක් හිත යොමු කරලා බැලුවොත් මෙතන පවතින ධර්මතාව මේ ලෝකයේ මේ එලිපිට අර චිත්‍රපට ශාලාවලින් නෘත්‍ය ශාලාවලින් පිටත තිබෙන ඒ ජීවිතයේම කොටස. නමුත් මේක අර ඒ පිටත තිබෙන ජීවිතය වටහා ගැනීම සාමාන්‍යයෙන් අපහසු නිසා වඩා පහසු චිත්‍රපට මේ පිළිබඳ ඒ කාරණය ගැන ඊළඟට අපි ටිකක් විවරණය කරන්න බලමු. සාමාන්‍යයෙන් ওই චිත්‍රපටියක් නාට්‍යයක් කියම කැරක් <clears throat> වෙන්නේ රාත්‍රී කාලේ. ඒකට හේතුව අන්ධකාරය තිබෙනවා. මේ අඳුර අර සත්‍යයේ සිත් තුළ තිබෙන අවිද්‍යාන්ධකාරය මතු කරලා දෙනවා. එතකොට ඒ චිත්‍රපටයක් නාට්‍යයක් ආදී ඒ අඳුරු රාමුවක් තුලයි ප්‍රදර්ශනය කෙරෙන්නේ. ඊළඟට එතන එතකොට අපිට අවිද්‍යාංගය එතන ඉදිරිපත් වෙලා තිබෙනවා. යම් කිසි විදියකින් දවල් කාලේ චිත්‍රපටි ආදියක් පෙන්වනවා නම් ওই සිනමා ශාලාවල ඒ ජනෙල් ආදිය වහලා අර තිර ආදිය කළු තිර ආදිය දාලා ආවරණය කරගෙනයි. ওই විදිහේ මහා ආවරණයක් මැදයි මේ මේක මේ චිත්‍රපටි නාට්‍ය ආදිය පෙන්වන්නේ. ඒ වගේ තවත් මහා පුදුම දෙයක් සිද්ධ වෙනවා. මේ නොයෙකුත් පුද්ගලයන් චිත්‍රපටි මම චිත්‍රපටි බලන්න යනවා නාට්‍ය බලන්න යනවා කියලා යනවා. මම චිත්‍රපටි බැලුවා නාට්‍ය බැලුවා කියලා එනවා. නමුත් ඒ චිත්‍රපට ශාලාවල නෘත්‍ය ඒ චිත්‍රපටිය පැවැත්වෙන අවස්ථාවේ නෘත්‍ය පැවැත්වෙන අවස්ථාවේ මේ නාට්‍යයක්ද බලන්නේ චිත්‍රපටියක්ද බලන්නේ කියන එක අමතක වෙනවා. ඔන්න ඔය විදිහේ මහා පුදුම මෝහනයක්. මෙතන තරහස්ව වර්මාශ්‍රයන්ගේ මත්වීම් ශක්තියක් තිබෙන නිසා දැන් යම් කිසි චිත්‍රපටියක නාට්‍යයක ආස්වාදයක් විඳින්න ඕන නම් ඒකට ලෑස්ති වෙලා ඉන්න ඕන මත් වෙන්න. මත් වෙන්න බැරි නම් ඒ නාට්‍ය ඒ ඒ තැනතර නාට්‍යයක් නෙවෙයි ඒක. ඊළඟට චිත්‍රපටියක් නෙවෙයි. ඔන්න ඔය දැන් නාට්‍ය නිෂ්පාදකයන් චිත්‍රපට නිෂ්පාදකයන් කරන්නේ මොකද්ද? අර අර ඒ බලන්නේ නරමන්නන්ගේ සිත් තුළ තිබෙන අවිද්‍යා ආශ්‍රව මතු කරලා ගන්න පුළුවන් විදිහට අර පසුබිම සකස් කිරීම. ඒක නිසා තමයි අර රාත්‍රී කාලේ පවත්වන්නේ එහෙම නැත්නම් කළු තිර ආදී යොදන්නේ. ඊළඟට තවත් මේකට උපකාර කරන්න මේ තව තවත් මේ නිෂ්පාදකයන්ට තවත් වැඩ රාශියක් තිබෙනවා. අර ඇති කරගත්තු අඳුරු රාමුව තුළ ඊළඟට අර අර එන නරමන්නන්ගේ සිත් තුළ මෝහණයක් ඇති කරලා අර යම්කිසි කතා වස්තුවක් හරියට තාත්විකාන්දමේ තාත්වික කියලා කලාලෝකයේ තියෙන වචනයක් තමයි දැන් සත්‍ය කියලා කියන්නේ සත්‍යය කියන එකයි. නමුත් තාත්වික කියන්නේ සත්‍ය නෙවෙයි. සැබෑ ස්වરૂපයක් ඇති. ඇත්ත වගේ පේන කියන එකයි තාත්වික. එතකොට මේ චිත්‍රපටයක් නාට්‍යයක් ආදී සාර්ථක වීමට මේ චිත්‍රපටයේ නාට්‍ය තාත්වික වෙන්න ඕන. තාත්වික කියන්නේ හරියට බලන කෙනාට මේක සැබෑ දෙයක් හැටියට පේන විදිහට. ඒ එක්තරා විදිහක රැවටිල්ලක් මෙතන තියෙන්නේ මායාවක්. එතකොට ඒ සාහිත්‍යික විදියට ඉදිරිපත් කිරීමට අර නළු නෙලියන්ගේ අංගපසඟ සැරසිලි ආදී අත් වශයෙන් මේ සංස්කාර වචනේ ඒ ඈත අතීතයේ ඉන්නත් මේ ಭಾರತೀಯ සමාජයේ සංස්කාරය කියන වචනේ මූලික අර්ථයක් තමයි ඒ නාට්‍යකරුවන් ඒ නළු නිලියන් කළ අංග සංස්කාර ආදිය මේ අංගපසංග සැරසිලි ආදිය එපමණක් නෙවෙයි මේ පසුබිම සැරසිලි අර අනිකුත් රංගපෑම් ආදිය පවා මේ හැම එකක්ම සංස්කාර හැටියට සැලකන්න පුළුවන් මේ මේ විදිහට චරිත නිරූපණ ආදී තව පසුබිම් සැරසිලි ආදීන් මෙන්න මේවා තමයි සංස්කාර එතකොට අර අර අර අන්ධකාරයෙන් කලේ අර ඒ නරමන්නන්ගේ සිටේ ඇති අන්ධකාරය අවිද්‍යාව ආශ්‍රව මතු කරගන්න එක්තරා සුදුසු පරිසරයක් ඇති කරා. චිත්‍රපටි නිෂ්පාදකින් නාට්‍ය නිෂ්පාදකින්. ඒ වගේම අර අංගපසංග සැරසිලි ආදීනොත් මහා පුදුම කියමනක් කියන්න සිද්ධ වෙනවා. අර කලින් සමහර විට අපිට දේවල් කියන්න, ඒ විදිහේ දේවල් කියන්න වුණා. මේ කියන්නේ මෙතෙක් මෙතෙක් කිසිම සිනමා ශාලාවක චිත්‍රපටියක් සිනමා තිරයක චිත්‍රපටියක් වෙන්නල නැහැ. මෙතෙක් කිසිම නාට්‍ය ශාලාවක නෘත්‍ය ශාලා නෘත්‍ය වේදිකාවක නාට්‍යයක් වෙන්නුම් කළේ නැහැ. නමුත් ඒ චිත්‍රපට ශාලාවලට නාට්‍ය ශාලාවට ගියා චිත්‍රපටි දුටුවා. නාට්‍ය දුටුවා. මේක කොහොමද සිද්ධ වුනේ? මේ නාට්‍ය සාමාන්‍යයෙන් අපි හිතන්නේ මේ චිත්‍රපටි නිෂ්පාදකයින් නාට්‍ය නිෂ්පාදනය කියන චිත්‍රපටිය හැදුවේ කියලා. මේ නාට්‍ය නිෂ්පාදකයින් කියලා. නමුත් අවසාන වශයෙන් අර බුදු පියාණන් වහන්සේ චර්ණ චිත්‍රය ගැන වදාළ ඒ කාරණේ අනුව අපි ගැඹුරින් කල්පනා කරලා බලනවා නම් චිත්‍රපටියක් නාට්‍යයක් ඒ අවසාන පරිච්ඡේදයෙන් බලනකොට නිෂ්පාදනය කරන්නේ නරඹන්න විසින් වෙනවා. ඒ නරඹන්න ඒ යනකොට ඒ චිත්‍රපටියට දාන්න ඕන ඒ දුරු මිරිස් ආදී ඇඳුම් ඇඹුල් ආදියත් අරගෙනයි යන්නේ. මේ ආශ්‍රව. ඒ ආශ්‍රවයන්ගෙන් අර අර යම් කිසි අඩුපාඩුවක් තියෙන චිත්‍රපටිය දැන් අපි දන්නවා නෘත්‍ය නාට්‍ය ආදී ජවනිකා එක ජවනිකාවක් ඉඳලා අනිත් ජවනිකාවෙන්න එක්තරා කාල සීමාවක් තිබෙනවා. නමුත් මේ මෙබඳු නාට්‍යයක් පවා සාමාන්‍ය ජනයාට රස විඳින්න පුළුවන් වන්නේ අර අවිද්‍යාව කාමාසව අවිද්‍යාව භාවසව කියන ඒවායේ ඒවා නිසායි. දැන් මේවා විද්‍යාත්මක වශයෙන් දිනු වෙන්න දිනු වෙන්න මේවා ඊටාත්ම මේ ජවනිකා ඊටාත්ම ශීඝ්‍ර කරලා තමයි අර චිත්‍රපටි තිරයක ශීඝ්‍රයෙන් වැටෙන්න සලස්වන්නේ. නමුත් මෙතනත් කෙරෙන්නේ අර මෝහණයයි. මේ මේ ධර්මන්නන් තුල මෝහණය ඇති කිරීමට සුදුසු පරිසරයක් ඇති කිරීමයි. ඒ වගේම මේ අර කොයි විදියට සැරසිලා හිටියත් මේ සංස්කරණ කොයි විදියට තිබුණත් අර නරමන්නන්ගේ සිතේ සංස්කරණයකට හරියට නැත්නම් අර නාට්‍ය සාර්ථක වෙන්නේ නැහැ. ඒ රැවටෙන්නේ නැහැ. නමුත් මේ ලෝක සත්‍යයේ සිත් තුළ තිබෙනවා මේ සංස්කරණ සංස්කාර කිරීමේ ශක්තිය කිරීමේ ගතිය. ඒක නිසා අර මදි හැරියට මදි පාඩුවට තමනුත් ගමලා ඒ චිත්‍රපටයේ නාට්‍ය සම්පූර්ණ කරගෙන විනෝද වෙනවා ආස්වාදය ලබනවා. ওই විදිහේ තත්ත්වයක් තිබෙනවා. දැන් අපි ටිකක් කල්පනා කරලා බලමු මේ අවිද්‍යා රාමෝ තුලයි මේ චිත්‍රපටි නාට්‍ය ආදී පැවැත්වෙන්නේ මෙහෙම පැවැත්වෙන අවස්ථාවක අර දවල් කාලේ පැවැත්වෙන චිත්‍රපටියක් ගැන කල්පනා කරොත් ආ විදිහට අර දොරවල් එහෙම වහගෙනයි චිත්‍රපටියක් පැවැත්වෙන්නේ දෙන්නුම් කෙරෙන්නේ පිරේ වැටෙන්නේ මේ මේ විදිහට හොඳට විචිත්‍ර වයිවර්ණ චිත්‍රයක් වැටෙන අවස්ථාවක හදිසියෙම දොරවල් ඇරුණා කියලා හිතමු එතකොට මොකද්ද වෙන්නේ අර අර ඒ නරඹන්නන් හිටිය ඒ මවාගෙන හිටිය ලෝකයෙන් ඒ ඔවුන්ගේ ඒ සිනමා ලෝකය එහෙම නැත්නම් නාට්‍ය ලෝකයෙන් ඔවුන් එළියට එළියට වීසිනවා වගේ. හදිසියෙම අර මක්නිසාට අර තීරයේ වැටෙන අර චිත්‍රය අර වෛවර්ණ බව ඒක පාට ගියා. පාට නැතිලා ගියා. පාට නැතිලා ගියා. ඒක ප්‍රතිඵලයක් වශයෙන් ඊළඟට කලකිරීමයි එන්නේ. මේකත් චිත්‍රපටියක්ද කියලා හිතනවා. මේක මොකක්ද කියලා අර ඒක පාටම අර චිත්‍රපටියේ චිත්‍රපටියේ චිත්‍රපටියේ චිත්‍රපටයක් උනේ නාට්‍ය නාට්‍යයක් උනේ අර අවිද්‍යාව අඳුරු රාමුවට සංස්කාරවලට සංස්කාරවලට බලය. නමුත් මේ මේ අඳුරු රාමුව නැතිවීමෙන්ම අර විදිහේ විශාල වෙනසක් සිදු වුණා. ඒකම අර නර්මන්නන්ට කලකිරීමක් ඇති වුණා. මක්නිසාද අර රාග කියලා කියන හඳ ඇත්ත වශයෙන්ම අර පාට කියන අර්ථයත් එතනදී වෙනවා. නැත්නම් විරාග කියන එකේ වාචාර්ථයකුත් තිබෙනවා මේ අර පාට තේදී යාම. සායම නැති යාම කියන එක. එතකොට නිබ්බිදා විරාගය එක්තරා විදිහක කටු වර්ධයකින් නිබ්බිදා විරාගයක් වගේ දෙයක් ඇති වෙනවා අර විදිහට හදිසියෙන්වත් දොරක් කැඩුනොත් මේ මේක මේ චිත්තපටි මේ තිබුණු මෝහණය එතනින් සාවකාලිකව හරි නැති වෙනවා. නමුත් අපි ටිකකට හිතමු දැන් මේ මේ මේ පිටතින් එන ආලෝක ධාරාවකින් මේ චිත්‍රපටිය පිළිබඳ චිත්‍රපටිය චිත්‍රපටයක් නොවන තත්යකටපත් වෙන්නේ. මේ ආලෝක ධාරාව හිතින් හිත ඇතුලෙන් ආවොත් එහෙම මොකද වෙන්නේ? ඒත් ඒ සමාන දෙයක් සිද්ධ වෙන්නේ. සිත ඇතුළෙන්ම මේ යම්කිසි කෙනෙකුට ප්‍රඥා ආලෝකය පහළ වුණොත් මේ චිත්‍රපටයක් නාට්‍යයක් බලන අවස්ථාවක අනිත් අය නාට්‍ය බල බල ඉඳී. නමුත් ඒකට එකපාරටම මේකත් නාට්‍යයක්ද කියලා හිතෙනවා. අර ඒ චිත්‍රපටියේ ඒ දැන් ඒ කරාවිජයක අපි කිව්ව ලෝකයකට ඇතුල් වෙලයි කියලා. ඒකට අපි කියන්න පුළුවන් තවදුරටත් ප්‍රතිච සමුත්පාද ධර්මය අනුවම විග්‍රහ කරනවනම් අර ඒ නරඹන්න නැත්ත වශයෙන් අර අවිද්‍යා අන්ධකාරයේ මැද ඒ සංස්කාර මුල් කරගෙන එක්තරා විදිහට ඒ ඒ චිත්‍රපට කතාවට සුදුසු අන්දමේ විඥානයකුත් ඊට නිසි නාම රූපයකුත් ඇතිව ඒ සම්පූර්ණ විඳන සමූහයෙන් අර පංචස්කන්ධයක් සකස් කරගත්තා කියලා. අන්න ඒ විදිහේ වැඩක් මේ මෙතනදි තියෙන්නේ. එතකොට මේ අර අන්ධකාරය නැති වෙන අර ප්‍රඥා ලෝකයේ විල අන්ධකාරය නැති වුණත් ඒ විදිහම දෙයක් සිද්ධ වෙන්නේ අර මේ චිත්‍රපටියේ ඒ චිත්‍රපටියේ චිත්‍රපටයක් නොවන තත්වයකටපත් වෙනවා. ඒ භවයෙන් ඉවතට <clears throat> එනවා. ඒ කාම ලෝකයේ මේ භවයෙන් తాවකාලිකව හරි එළියට එනවා. එතකොට රහතන් වහන්සේලා පිළිබඳවත් මේ විදිහේ දෙයක් සිද්ධ වෙන්නේ. රහතන් වහන්සේලාගේ ඒ අර තිබුණු අවිද්‍යාව අවිද්‍යාවත් ඒවා අශේෂ විරාග නිරෝධා සම්පූර්ණයෙන්ම අර ආශ්‍රව ටිකක් හරි ඉතුරු කරලා නෙවෙයි සම්පූර්ණයෙන්ම ඒ අවිද්‍යාව නිරුද්ධ වෙනකොට ඒකම සංස්කාරات නිරුද්ධයි. ඒකම අර මක්නිසාද සංස්කාරවන් සංස්කාරයන් සංස්කාර බවට පත් වුනේ අවිද්‍යාව පිටින්. අවිද්‍යාව ඇතිතාක් තමයි ඒව සංස්කාර වෙන්නේ. සංස්කාර කියලා කියන්නේ සාමාන්‍යයෙන් සකස් කරන ලද දේවල්. මවාපෑම් කියන එකයි. එතකොට මේ සකස් කරන ලද මේ අරැඳීම් සියල්ල මේ වයින් නම් කිසි මෝහනයක් ඇති කිරීමටයි කලේ. ඒකට නිසි පරිතරය අවිද්‍යා අන්ධකාරයෙන් සැපයුනේ. යම් කිසි විදිහට ප්‍රඥා ආලෝකය આવොත් අර සංස්කාර විසංස්කාර වෙනවා. සංඛතය අසංඛතය වෙනවා. එතකොට ওই ධර්මතාවමයි අර චිත්‍රපටිය පිළිබඳව දක්වපු ධර්මතාවම ඊට වඩා ගැඹුරු අර්ථයකින් අපිට ගන්න පුළුවන් මේ රහතන් වහන්සේලා පිළිබඳ වෙන පරිවර්තනය. ඒ ප්‍රඥා ආලෝකයේ පහළ වීමත් සමගම ඒ සංස්කාර විසංස්කාර වෙනවා බාහිර ලෝකයේ සංස්කාරය හේතුවෙන් රහතන් වහන්සේට සංස්කාර නොවේ. ඒමත් නිසාද භවයක් නැදෙන්නේ නැහැ. භවයක් මවන්න බෑ ඒවයි. ඒ වගේම අර සංඛතය සංකතය හැටියට සකස් කරන ලද්දක් තිබෙන එක දැන් සකස් කරන ලද්ද ලද්දක් සකස් කරන ලද බව තේරුම් ගත්තාම ඒක නොසකස් ඒක නොසකස් වෙනවා අසංකතයක් වෙනවා අන්න එතන ඉතින් සියුම් ධර්මතාවක් එතන තිබෙන්නේ අන්න එතකොට ඒක අසංකතයක් වෙනවා ඔන්න ඔය தත්ත්වය තමයි එතකොට මේ මේ පිළිබඳව සමහර විට මේක මේ වර්තමාන නූතන විදියට ඉදිරිපත් කළ මතයක් කියලා හිතන්න පුළුවන්. නමුත් අපිට මේකට නිදර්ශන කොටිකුත් තිබෙනවා සෙව්වොත් සූත්‍ර දේශනාවල. නියුතාණං සමෝ හෝති අන්ධකාරෝ අපස්සතං සතංච විවටං හෝති ආලෝකෝ පස්සතානිව සම්තිකේන විඥානಂತಿ මදා ධම්මස් අකෝවිදා මේ ද්වේතානුපස්සනා සූත්‍රයේ තිබෙන එක්තර සූත්‍රනිපාතයේ ද්වේතානුපස්සනා සූත්‍රයේ තියෙන එක්තරා ධාතාවක් නියුතාණං සමෝ හෝති අවිඥානී වර්ණේ දසුන් අයට අලුවරක්ම වෙයි නියුතාණං සමෝ හෝති හරියට ඒක අන්ධකාරෝ අපස්සතං නොපෙනෙන අයට නොදක්නා අයට අන්ධකාරය වගේ නමුත් සතංච විවටං හෝති බුද්ධාදී ඒ සත්පුරුෂයන්ට සතංච විවටං හෝති මේ ඔක්කොම විවෘතයි. ආලෝකෝ පස්සතාංගික එතන ආයත දකින්න පුළුවන් ආයත ආලෝකය වගේ. අන්තිකේන විදානන්ති මගා ධම්මස්සකෝ විදා ධර්මයේ නොදත් මේ මෝඩ සත්‍යෝ මේ මෘගයෝ මේ ළඟම තිබෙන නිවන නොදකි. ඒ තරමට මේ ප්‍රකාශ කරලා තියෙන බුදු පියාණන් වහන්සේ ඉතාමත්ම ලස්සනට ඒ වගේම අපිට සඳහන් තවත් මේ විදිහෙන් වටිනා ගාථාවක් උදාන පාළියෙක් තිබෙනවා. මෝහ මෝහ සම්බන්ධිනෝ ලෝකෝ භබ්බ රූපෝව දිස්සති. උපති උපදිපන්දනෝ බාලෝ අමසා පරිවාරිතෝ සස්සතෝ විය කායති පස්සතෝ නත්ති කිංචන. මෝහ සම්බන්ධිනෝ ලෝකෝ භබ්බ රූපෝව දිස්සති. මේ මෝහයට බැඳුණු මෝහයට සම්බන්ධ වුණු තැනැත්තට ලෝකය බොහොම භව්‍ය දෙයක්. ඇත්ත වෙන්න පුළුවන් කියලා කියන අදහසයි භව්‍ය කියන වචනේ තිබෙන්නේ. මේ ලෝකයේ භව්‍ය දෙයක් හැටියට සත්‍ය දෙයක් මේ හරියට මොකට විශ්වාසය තියන්න පුළුවන් විදිහේ දෙයක් කියන ඒ විදිහටයි අර මොහොයට මොහොයට බඳුරු පුද්ගලයාට පෙනෙන්නේ. මොහ සම්බන්ධිනෝ ලෝකෝ භබ්බ රූපෝ භව්‍ය වශයෙන් පෙනෙනවා. ස්වરૂපෝ දිස්සති. උපදිවන්දනෝ ලෝකෝ උපදිවන්දනෝ බාලෝ සංඛා පරිවාරිතෝ මේ උපදීන්ට බැඳුනා වූ මෝඩයා බාලයා අඥාන පුද්ගලයා සමසා පරිවාරිතෝ අලුවරකින් මහා අන්ධකාරයකින් පිරිවරණ ලැබුවයි සිටින්නේ ඒ වැහිලා හිටින්නේ සමසා පරිවාරිතෝ සත්ත්වෝවිය කායති හරියට බැලු බැලමට මේක සදාකාලික වගේ සත්ත්වෝවිය කායති ශාස්ත්‍රත වගේ පෙනෙනවා සදාකාලික වගේ පෙනෙනවා පස්සතෝනක් කියන බලන්නේ කොට මෙතන ඇති දෙයක් නැහැ දෙයක් නැහැ කියලා කියන්න වෙනවා අන්න ඒ විදිහට මේ ඊ타මත්ම ගැඹුරු අර්ථය ප්‍රකාශ කරනවා මේ සූත්‍ර නිපාතයේ මේ ගාථාවලින්. මෙයින් අපිට පේනවා මෙන්න මේ මේ චිත්‍රපටියක් පිළිබඳ ඊළඟ නාට්‍යයක් පිළිබඳවත් මේ ඇත්ත වශයෙන්ම අර අර නාට්‍ය ලෝකයේ අර ජවනිකා රාශියක් අඩු වැඩි වශයෙන් ශීඝ්‍රව ධාවනය කරන ජවනිකා රාශියකින් යම්කිසි කතාන්තරයක් මවාගෙන විනෝද වෙන්න වගේ ඒ සත්වයින් පුද්ගලයින්ට ඒ සත්වයින්ට පුද්ගලයින්ට අර නළු නිලියන්ට తాවකාලිකව අර දාගත්තු ඇඳුම් මාදිය නිසා මොහොනයක් ඇති කරගෙන මේ අහවලාය මේ අහවලාය කියලා ඒ සමගම සමනුත් ඒ මොහොතේ ජීවත් වෙනවා වගේ මේ ඊට චිත්‍ර නෘත්‍ය ශාලාවලින් චිත්‍රපට ශාලාවලින් පිටත ජීවිතයත් ඒ විදිහක මේ ධර්මානුකූලව කල්පනා කරලා බලනකොට අර පිටත තිබෙන්නේ නමුත් පිටත තිබෙන අන්ධකාරය අර අර කියාපු අර අන්ධකාරයට මේ පිට තියෙන අන්ධකාරයට වඩා ඇතුළත තියෙන අන්ධකාරය ඉතාමත්ම ඝන පහළ එකක්. අර පිට තියෙන අන්ධකාරය නම් අර විදිහට දොරක් කැඩුණු හැටියටම නැතිලා යන්න පුළුවන්. නමුත් ඇතුළත තියෙන අන්ධකාරය එහෙම දේශයෙන් කැඩෙන්නේ නැහැ. ඒක නිසා තමයි අර තීර තීරි ගාථාදී තියෙන්නේ සමුක්ඛන්දම් පදාලෙත්වා සමුක්ඛන්දම් පදාලිය මේ මේ අඳුරු කඳ දින් අඳුරු කඳ පැළුවා කියලා. ඒ තරම් බලන්න පුළුවන්, කෑලි කපන්න පුළුවන් විදිහ අවිද්‍යාවක්, මෝහයක් තමයි ලෝකේ තිබෙන්නේ. අන්න ඒක නිසා අර සමුක්ඛන්දම් පදාලිය ආදී වචන වලින් කියන මේ ඇතුළත තිබෙන මෝහය ඇතුළත තියෙන මෝහය ඉතාමත්ම ඝන බහල එකක්. නමුත් අපිට මෙන්න මේ මේ එක්තරා මේ අඳුරු ඇතුළත අඳුරු විවරයේ එක්තරා පළමු විවරණ ඇතුළත තිබෙන අන්ධකාරයේ පළමු විවරණය විවරණය විවරය ඇති වෙන්නේ සෝවාන් මාර්ග ඥාණයෙන්. අන්න ඒක නිසා අපිට හිතා ගන්න පුළුවනි අර දැන් ධර්ම කතාවක් තිබෙනවා අර සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා පිළිබඳව කතාන්තරයක් තිබෙන ඒ චරිත කතාවේ එක්තරා ප්‍රවෘත්තියක් තියෙනවා මේ ගිරද්ද සමාජය පිළිබඳව. මේ සරියුත් මුගලන් ස්වාමීන් වහන්සේලා දෙනම ඒ පරිත්‍රාජ කාලේදී ඒ ඒ කාලේ නම තිබුණේ උපතිස්ස කෝලිත. මේ උපතිස්ස කෝලිත කියලා කියන මේ බ්‍රාහ්මණ තරුණින් දෙදෙනා එක දවසක් ගියා ගිරද්ද සමාජය හඳුමුදුනක තිබෙන එක්තරා සමාජ උත්සවයක් අපිට හිතන්න පුළුවන් විවිධ ප්‍රසංගයක් ඔය නොයෙකුත් නාට්‍ය ආදී පෙන්වන විවිධ ප්‍රසංගයක් වෙන්නේ නැති. ඒ අවස්ථාවේ මේ ඥාන පරිපාකය නුවණ හොඳට මෝරලා තිබුණු අවස්ථාවක් නිසා මේ දෙන්න දෙන්නටම සිටි ගමම්ම අර නාට්‍ය අර ගිරග්ග සමාජයේ ගිරග්ග සමාජ බව නැති වෙලා ගියා. මේ කලකිරීමක් ඇති වෙන වෙනද වගේ හිනාවක් සන්තෝෂයක් නැහැ. මොකද මේක මේ මේ මේ සමහර විට අපිට හිතන්න අපිට තුන කියවලා නැහැ සූත්‍රේ. නමුත් හිතා ගන්න පුළුවනි මේ අතුලට කියන දේම නෙමෙයි පිටත තියෙන්නේ කියලා. මේ මේ තියෙන මෝහය. නමුත් ඒක සම්පූර්ණයෙන්ම වැටහුන්නේ නැහැ ඒ ධර්මතාව. ඊළඟට අර අස්සජි ස්වාමීන් වහන්සේ අර හදිසියේ හමු වෙලා ඒ උපතිස්ස පරිබ්‍රාජිකයන්ට ආරාධනා කළා මට ටිකක් කිව්වහම ඇති මම තේරුම් ගන්න පුළුවන් කියලා අසදි ස්වාමීන් වහන්සේ බොහොම නිහතමානීව මම ටිකයි ගන්න කියලා ඒ ටික කිව්වා. ඒ ටිකයි කිව්වේ උපතිස්ස මානවකයාට ටිකයි අහගත්තේ. නමුත් එතන හැම දෙයක්ම තිබුණ නිසා තමයි අර සෝවාන් වුනේ. ඒක නිසා තමයි අර යේ ධම්මා හේතුප්පවා තේසං හේතුන් තථාගතෝ ආව. තේසං ච යෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ. මෙතන තියෙන ප්‍රතිසමුප්පාද ධර්ම පිඬු කරලා යේ ධම්මා හේතුප්පවා යම් හේතු ප්‍රභව ධර්මියෝ දෙද්ද ඒකන් හේතුන් තථාගතෝ ආ ඒවායේ හේතු තථාගතයන් වහන්සේ ප්‍රකාශ කළා ඒවායේ නිරෝධයක් ප්‍රකාශ කළා මෙන්න මෙච්චරයි සමන ශ්‍රමණයන් වහන්සේ ප්‍රකාශ කරන්නේ කියලා ඉතින් මෙතනින් අර අවශ්‍ය ඉතුරු කොටස මේ මේ ජීවිත ගැටලුවට අවශ්‍ය ඉතුරු සාධකීය මේ උපතිස්ස පරිග්‍රාහකයට ලැබෙන්නේ නැති මක්නිසාද මෙතන මේ හේතු කියලා කියන්නේ සමහර කෙනෙක් තෝරනවා හේතු කියන්නේ මෙතන අවිද්‍යාව කියලා. නමුත් හේතු කියන්නේ මේක නෙවෙයි. මෙතන හේතු කියන්නේ අර අපි ඉදප්පච්චේතා නමින් හැඳින්වුණු ප්‍රතිසමුප්පාද ධර්ම න්‍යායමයි. හේතු හේතු ප්‍රභා ධම්මා කියන්නේ පටිච්ච සමුප්පන්න ධම්ම. ඒක නිසා තමයි සෝවාන් පුද්ගලයා පිළිබඳව සඳහන් වෙනවා හේතුච සුදිච්ඡෝ හෝති හේතු සමුප්පන්නේච ධම්මේ. හේතුවක් දුටුවා හේතු සමුප්පන්න ධම්මක් දුටුවා. ඒ කියන්නේ පටිච්ච සමුප්පාදයක් දුටුවා පටිච්ච සමුප්පන්න ධර්මයක් දුටුවා. අපි දැන් හුඟක් දුරට ඒව සාකච්ඡා කරලා තියෙන නිසා පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ අර ඉදප්පත්‍ය දානමෙති මූල ධර්මයයි. ඒ මූල ධර්මයේ පිළිබඳව ඒ කොටස ඇහෙනවත් එක්කම උපදිස්ස පරිබ්‍රාජකෙන්ට සෝවාන් මාර්ගයේ පහළ වුණා කියලා සඳහන් වෙනවා. ඒකට අර ඒ තේසං දැන් තේසං කියලා කියන බහුවචනයෙන් කියන නිසා අපිට වැඩියක් පේනවා අවිද්‍යාවක් සහිතවම අවිද්‍යාවත් ඇතුළුව අර ද්වාදසංකේම අර අංග 12ම පටිච්චසමුප්පන්න ධර්මයන් අර කයං පත්‍යානං අවේදී කියලා කියන්නේ ඒ ප්‍රත්‍ය ප්‍රත්‍ය වශයෙන් දක්වන ඒක 12ම ඡේ වීම නිරුද්ධ වීමයි ඊළඟ පදයෙන් කියවෙන්නේ තේසං සියෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ එතකොට මුලින් ප්‍රකාශ කළේ ඒ ධම්මා හේතුත්පබවා තේසං හේතුන් තථාගතවා හේතු ප්‍රභව යම් ධර්මයන් තිබෙනවා නම් ඒ වායේ හේතුව අර ඉදප්පච්චේතාව මේ ඇති කල්ලි මේ වෙයි මේ මේ හට ගැනීමෙන් මේ හට ගැනීම මේ නැති කල්ලි මේ නොවේ මේ නැඳුද්ද වීමෙන් මේ නිරුද්ධ වෙයි කියන අන්නේ අදහස. ඊළඟට හේතු සමුප්පන්න ධර්මයන්ගේ ඡය කිරීම තමයි අවසානයේ නිවන. අවිද්‍යාව ඇති වාකේස විරාග නිරෝධා කියලා ප්‍රකාශ වෙන්නේ ඒකයි. අනිත් කොට මෙතනින් අපිට හෙළි වෙනවා මේ ප්‍රතිසහෝත්පාද ධර්මයට ඉතාමත් අදාළ දෙයක් තමයි මේ සීල මා චිත්‍රපටි ආදීන් අපි මේ ගත්තු නිදර්ශනයේ සඳහන් වෙන්නේ. ඒක නිසා අපි අද මෙතනින් Thank you. ශාස්ත්‍රා ප්‍රවතු දේශකයන්න් වහන්සේ දේවාලයේකම කන්දේ විතර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානানন্দ ස්වාමීන් වහන්සේ පින්නතුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් නිදලට විකින්නීම සපුරා තහනම් බව කරුණාවෙන් සැලකන්න.